සන්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි සුඛාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි දුරාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම භන්ති සස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති වේදනාති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච්ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති හේවංච කෝ භික්ඛවේ භික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති තී මුලාසනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මසරණ විහාරස්ථානයේ ත්‍රිපිටක පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන එන ධර්මදේශනා මාලාවේ අද අපි මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දසවෙනි දේශනාවට. මේ වෙනකොට අපි අපේ ශක්ති ප්‍රමාණය කායනුපස්සනා කොටස ලැබිච්ච කාලයේ ඊට ප්‍රස්තාව අනුව හිම කරන්න යෙදුනා. අපි පසුගිය අවස්ථාවේ පසුගිය වාරයේදී වේදනානුපස්සනාවට දැස ගැනීම කරා. ඒකදී ඇත්තටම වේදනානුපස්සනාවට සම්බන්ධ ප්‍රධාන කාරණා මූල ධර්ම වශයෙන් ගොඩාක් එදා සාකච්ඡා වෙන්න යෙදුනා. නමුත් අර භාවනාවට අදාළ සරල උපදේශ කොටස් සමහරක් තවදුරටත් සාකච්ඡා කරොත් හොඳයි කියන එකයි මේ දේශනාව පිළිබඳ හැරිලා බලනකොට මට මතක් වුණේ මට 100ට ආවේ. ඒ නිසා කල්පනා කරා ඊ ගාවට තියෙන චිත්තානුපස්සනාවට කොට වෙන්න කලින් මේ සූත්‍රයේ කෙටි පරිච්ඡේදයක් වශයෙන් දනුණත් භාවනාවේදී ලොකු අදාළ භාවයක් ඇති මේ වේදනාව හෙවත් වේදනානුපස්සනාව ගැන අදත් ටිකක් කරුණු ඉදිරිපත් කරුවොත් හොඳයි කියලා. ඒක නිසා වේදනානුපස්සන අවසානයේ සඳහන් වෙන බොහොම සාරගර්භ පාඨයක්. අපි එදත් ඒක දේශනාවක් වශයෙන් සජ්ජහායනාවක් වශයෙන් ඉදිරිපත් කළා. එච්චර විස්තර විභාගයට යන්න බැරි වුණා. අද ඒක ඉස්සරහින් තියාගෙන මාත්‍රකාවසෙන් තියාගෙන තමයි මේ ධර්ම දේශනාවේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අත්ත වශයෙන්ම එදා සම්පූර්ණ කරන්න ඉදිච්ච මේ මූල ධර්ම කරුණු එකින් එක භාවනාවට නංවනකොට නැත්තම් භාවනාවේදී ඉදිරිපත් වෙනකොට යෝගාවචරයා ගත යුතු ප්‍රායෝගික කොටස් ප්‍රෝජනේ සලකලා ගත යුතු කොටස් සාකච්ඡා කරමු. ඒකෙදී අපි ඇත්තටම මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ කියන මේ වේදනා ප්‍රධාන කොටස් තුන භාවනාවේදී කොහොමද සම්බන්ධ වෙන්නේ? භාවනාදී කොහොමද අපි එකෙන් වේදනාවෙන් වේදය නැත්නම් අවබෝධය ලබා ගන්න කොහොමද කියලා. මේ වේදනාව පවා ලෝක සත්‍යයගේ පැත්තෙන් නැත්තම් පු탁ජන මිනිස්යාගේ පැත්තෙන් බැලුවොත් මේ සම්බන්ධයෙන් අපිට තියෙන්නේ සුඛ වේදනාව සොයා යෑමේ මේ භෞතික ව්‍යාපාරයක්. ඒ නිසා වේදනාව නැති කිරීමටයි කියන වෙන විදිහට කියන දුක්ඛ වේදනා වශයෙන් අපි හඳුනා ගන්නා වූ මේ වේදනාව නැති කරන්නයි මේ සෑම ආගමක්ම අපි කිට්ටු කර ගන්න හදාන්නේ සෑම භෞතික සම්පත්තියක්ම වෙනුවෙන් අපි මේ ප්‍රයත්න කරන්නේ පරිේෂණ කරන්නේ ආනේ කරන වේදනාව මගින්ම වේදනාව දුරු කරන්න නම් වේදනාව වේදයක් අවබෝධයක් බවට පත් කර ගන්න ඕන සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ මේ දුක් වේදනාවට ප්‍රතික්‍රියා කරලා සුඛ වේදනාව ලං කර ගැනීමේ ව්‍යාපාරය නිසා අපිට කවදාකවත් වේදනාව සුඛ වේවා දුක වේවා ඒක වේදනාව වශයෙන් දැක ගැනීමට ශක්තියක් අපට නැහැ මොකද දුක් වේදනාව පිළිබඳ ද්වේෂය සුඛ වේදනාව පිළිබඳ ලෝභයක් කියන දෙකෙන් අපේ හිත නිතරම මායා වෙලා තියෙනවා ඒක නිසා මේ කයේ කය ආනුව බලන්නා වගේ වේදනාව දිහා වේදනාව අනුව බැලීම වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන පාඨයේ මෙතනදී ඒ වේදනානු වේදනානු පස්සන සතිපට්ඨාන පර්වයේ අවසානයේ සඳහන් කරන අත්ති වේදනාති වාපනස සති පච්චුපට්ඨිතා හෝති භාවනා කරගෙන යනකොට මට දැන් වේදනාවක් තියෙනවා අන්න ඒ මට්ටමට හෝ සත්‍ය පිහිටනවා. අත්ති වේදනාති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය. වේදනා මතින් තෘෂ්ණාව තණ්හාව වෙනුවට වේදනා මතින් පඤ්ඤා වේදනාපච්චය තණ්හා වෙනුවට වේදනාපච්චය පඤ්ඤා ආන ඔය මේ සංදිස්ථානයේදී ඔන්න ඔය මාරුව ඔන්න ඔය තමන්ගේ පැත්තට ඒ වාසිය පැත්තට හරවා ගැනීම සඳහායි වේදනාවන් විශේෂ වේදනාවන් වගේ බලන් ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මට දැන් වේදනාවක් තියෙනවා කියන එක සතිය පිහිටවා ගන්න ඕනේ. අක්ති වේදනාති වාපනස සති පච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. පටිච්චති මත්තාය. තව මතු මැත්තේහි සත්‍ය තහවුරු කර ගැනීම සඳහා අනිසිතෝච විහෙරති. වේදනාව නිස්සරේ කරගන්නේ. වේදනාව අනාගන්නේ නැහැ. වේදනාව ගාගන්නේ නැහැ. වේදනාව විශේෂයි පුංචක්, ඩිංගිත්තක්, ඈත් වෙච්ච ස්වරූපය, මෑත් වෙච්ච ස්වරූපය. ගැඹුරින් කියනනම් පරතෝ සංකල්පයෙන් යුක්තව වේදනාව දිහා බලන හැටි. ඒකට කියනවා අනිශ්චිතෝච විහෙරති. නැච්ච කිංචි ලෝකේ උපාදීයති. කිසිම දෙයක් මේ ලෝකයේ වශයෙන් අල්ලගන්න යන්නේ නැහැ. මේ කියන්නේ වේදනා ලෝකයේ සුඛ වේදනාව අල්ලා ගැනීමක් වශයෙන් හෝ දුක්ඛ වේදනාව නැති කිරීමට ගන්නා ප්‍රයත්න වශයෙන් ලොකු ව්‍යාපාර කිරීමක් හෝ නැතුව අනිශ්චිත වශයෙන් එහි නිස්සය වෙන්නේ නැතුව ගැලෙන්නේ නැතුව ගාගන්නේ නැතුව අනාගන්නේ නැතුව වේදනාව දිහා වේදනාව වශයෙන් බැලීමයි ඉතින් මේක කියන කොටත් අහන කොටත් පේන්න තියෙනවා අපේ වේදනාව વિશે දක්වන දෘෂ්ටිය වේදනාව વિશે අපි හැසිරෙන ආකාරය අපිට නැවත සලකා බැලීමක් කරන්න වෙනවා. ඒ නිසා සුඛ වේදනාව වශයෙන් අපි අරගත්තොත් මේක ඉස්සල්ලාම පෙන්න ඒ සුඛ වේදනාව ඕනම කෙනෙක් විඳිනකොට විඳින බව නම් දන්නවා. දැන් පොඩි දරුවෙකුට මේ සීනි බෝලයක් හරි මොනවාරි දෙනකොට එයාගේ හැඟීම් ක්‍රියා වෙනොත් බලාන ඉන්න අයටත් එන හොඳටම ඒක විඳිනවා. එතකොට සුඛං වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. ඒ පොඩි දරුවගේ සුඛ වේදනාව සුඛ වේදනාව වශයෙන් මෙතීමක් තියෙනවා. නමුත් මෙතන සුඛං වේදනං වේදයාමිති පජානාති කියලා කියන්නේ විශේෂ ඥාණයෙන් දැනගන්න එකයි අර පොඩි දරුවා දැනගන්න එකයි අතර තියෙන වෙනස තමයි අපිට දැන් මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ මේ සතිපට්ඨානය කරනවායි කියලා භාවනා කරනවායි කියලා පොඩි දරුවට ලැබෙන වේදනාවමයි තමයි අපටත් ලැබෙන්නේ ඒ වේදනාවට පොඩි දරුවගේ දැනුමක් කියනවනම් මොකද්ද මෙතන මේ සරුවචන් වහන්සේ සුඛ වේදනාවක් උපදිච්ච වෙලාවේදී සුඛ වේදනාවක් මම විඳිනවා කියලා දැනගණ්ඩය විශේෂ ඥාණයෙන් දැනගන්නේ කියලා කියන්නේ අදහස. මේක මෙහෙමයි අපිට මේ පළවෙනිම පියවර වශයෙන් ගන්න තියෙන මේ පොඩි දරුවා සුඛ වේදනාවක් විඳිනකොට මම විඳිමි මේ වේදනාව මගේ මමයි මේ වේදනාව විඳින්නේ ආදි වශයෙන් ඒක හැම වෙලාවෙම නිස්සිත භාවයක් තියෙනවා ආත්ම සංඥාවත් එක්ක පැටලිච්ච ගතියක් තියෙනවා ඒක නිසා සුඛ වේදනාවක් උපදිනකොට සතුටක් යෝගාවචරයා නැත්නම් සතිපට්ඨානයේට නැත්නම් වේදනාව භාවනාවට නංගනවා. වේදනාව විපස්සනාවට නංගනවා. වේදනාව සතිපට්ඨානයට නංගනවා. නැත්නම් අත්ති වේදනාති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වේදනාව අර වගේ ආත්ම සංඥාවක් මම මාගේ හැඟීමකින් තොරව වේදනාව හුදු වේදනාවක් වශයෙන් දැක ගන්න. ඒ සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව මේ විදිහට දකින්න නම් ඒකාන්තයෙන් කල්ලාතු උපදේශයක් දීලා තියෙන්න ඕනේ. අපි සාමාන්‍ය වශයෙන් සුඛ වේදනාව වෙනකොට ඇලී බැඳී ගන්නෙ මේකයි මම මාගේ තියෙන හැඟීමයි කියන දෙක අතර තියෙන මේ සම්බන්ධතාවය නොදන්න නොදක නොදැන මේ දෙක අතර පටලවිලක් වෙන නිසායි. අවුල් ජාලයක් වෙන නිසායි. අන්න එහෙම වෙන්න දෙන්න ඉස්සර වෙලා වේදනාව වේදනාව වශයෙන් දකිනවා නම් ඒ දකින වේදනාව නිසා යම් වෙලාවක අපිට වේදනාව වේදනාව වශයෙන් දැක්කා නම් එතකොට කියන්න පුළුවන් ඒ පුද්ගලයා වේදනාව වේදනාව වශයෙන් පජානනය කියන වචනය අනුව ක්‍රියාත්මක වෙනවනම් සත්තුපලද්දින් පජහති අත්ත සංඥං උග්ඝාටේති මේ සතෙක් කියන හැඟීම වෙනුවට වේදනා චෛතසිකය ඒ වගේම මේ විඳින මම ආත්ම සංඥාව ගලවලා දානවා සත්වපලද්දින් පජාති. මේ විඳින සතෙක් පිළිබඳ හැඟීම අතහැරෙනවා. කුදු වේදනාව වේදනාව පමණයි. ඒ තරමටම යනකම් අපි ඉස්සලා ඉස්සලා විඳින හැම වෙලාවෙදීම <clears throat> වේදනාව මම වාසයෙන් මගේ වශයෙන් දකිමින් දකිමින් සතිය පිහිටන්ට උත්සාහ කරනවා. කොච්චර සතිය පිහිටන්ට උත්සාහ කළත් ඒ වේදනාවේ විඳින්නේ ඒ වේදනාවෙන් සැප විඳින්නේ වාසනාවන්තේ පෙර පින නිසා මට සැප ලැබුණා කියලා හිතන හිතන්නේ ඉන්න තාක් අපි වේදනාවට සතිය පිහිටලා නැහැ අතරමැද සංඥාවල් රාශි රාශි වශයෙන් අර සූඛ වේදනාවත් එක්ක පටලවිය පටලවිය තමයි යන්නේ පොඩි දරුවගේ ඊටාමත්ම ගැඹුරින් මේක තියෙනවා ගලවන්න බැරි තාලයක නමුත් යෝගාවචරයට ඉස්සරලා සුඛ වේදනාව විඳින වෙලාවේදී ඒ පිළිබඳ ඇලීමක් ඇති වෙන්නෙම ඒ සුඛ වේදනාවට කෙලින්ම මුණ දාලා නැතුව මුණ දාලා තියෙන අතරවාරයේ අර ආත්ම සංඥාව මම මාගේ හැඟීම එන නිසා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට සුඛ වේදනාවක් විඳින චිත්තක්ෂණයක සතිය පිහිටියාන. ඒකේ තියෙන පළවෙනිම ලකුණ තමයි එතන විඳින්න සතෙක් හෝ ආත්ම සංඥාවක් නැහැ. ආත්ම සංඥාවක් ගැළවිලා යනකොට හුදු වේදනාව පමණයි. අත්ති වේදනාති වාපන සතු සතිපච්චපට්ඨිතා හොති වේදනාවක් තියෙනවා කියන එක විතරයි කියන්නේ. විඳින්නේ නැත්නම් වේදනාවට අයිති සතෙක් දෙක නැතුව. ඉන්න මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. හරියට අනුන්ගේ දෙයක් බලන්න වගේ Taman තුලට එන වේදනාව ඒ ආකාරයෙන්ම දක ගන්න. <clears throat> ඒක සුභ වශයෙන් සිප වෙනද ගන්න යන්නේ නැහැ. අසුභ වශයෙන් පැහැර කරන්න යන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස භාවනා කරගෙන යනකොට උනත් මේ <clears throat> භාවනා හොඳට හරියාගෙන එනකොට දැන් මට ඇතුල් වෙන ඇතුල් වෙන හුස්මක් පාසා පිට වෙන පිටම හුස්මක් පාසා දැන් මට භාවනා හරියාගෙන එනවා කියනකොට යම් ආකාරයක සුඛ වේදනාවක් එනවා. ඒ සුඛ වේදනාවක් ආපුවාම සමහරලාට කයේ ඊ타මත්ම සහැල්ලු ගති පහළ වෙනවා. තව සමහර වෙලාවට ආලෝක සංඥාවල් පහළ වෙනවා. තව සමහර වෙලාවට තමන් කරන භාවනාව පිළිබඳ අධික තක්සේරුවක් නැත්නම් මට දැන් ඉතින් ඊට පස්සේ මගේ සතිය කැඩෙන එකක් නෑ මගේ සතිය දිගටම ආනාපානෙම පවතීම කියන විශ්වාස පහළ වෙනවා ආන්නේ හැම වෙලාවෙදීම මගේ භාවනාව හරි ගියා මට ආනාපානෙ හරි ගියා ආදි වශයෙන් ඒ හිතවිලි ප්‍රත්‍යක්ෂයෙන් පරිබාහිර වෙන හැම හිතවිල්ලක්ම ඕනෝයි කියන විදිහේ අත්ත් සංඥාවට හෝ එහෙම නැත්නම් මේ සත්ූපලද්ධින් කියන මේ සතෙක් විඳින්නෙක් වශයෙන් ඒකට ඇදී බැඳී ගන්නවා. සත්ත්‍ය කියන පදේ විස්තර කරන්නේ පාළියේ බැඳී ගන්න, ඇලී ගන්න කියන සත්‍යය. ඒ නිසා සුඛ වේදනාවට ඇලී ගන්න ගතියක් එනතම් මමයේ විඳින්නේ කියලා ඒක නම්බුවක් වශයෙන්, මාන්නයක් වශයෙන් ගැනීමත් දෙක තමයි මේ කියන්නේ නච කිංචි ලෝකේ උපාදීති. කිසිම දෙයක් අල්ලගන්නේ නැති හැඟීමෙන් කරන්න නම් ඉස්ලාම මේක අහලා තියෙනවා. ඊගාට කරලා කරලා කරලා වැරදි වැරදි ගිහිල්ලා ඔන්න වෙලාවක අපිට දැකන්න පුළුවන් වෙනවා ආනාපානය කරනකොටම මේ සුඛ සංඥාව එන හැටි. සුඛ සංඥාව එනකොටම මේ සුඛ සංඥාවට බැඳුනොත් එක්ක ආනාපානෙන් ගිලිහෙනවා. එහෙම නැත්නම් මේ සුඛ සංඥාව මම විඳින්නේ කියලා තණ්හා වශයෙන්, මාන වශයෙන්, දෘෂ්ටි වශයෙන් පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක මෙනෙහි කරන්න ඕනේ පරතෝ සංකල්පයෙන්මයි. ඇලී ගන්නේ නැතුව බැඳී ගන්නේ නැතුව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේක තමයි මේ රූප ධර්ම මතින් ආසල් පසාචේ බන්නා කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. ඒක මතින් යනකොට පහළ වෙන මේ නාම ධර්ම බොහෝ විට ඒ වගේ වංචනික ධර්ම සහ සංඥාවලින් පටලවිලා තියෙනවා. ඒක නිසා ඒවා මතු වෙනකොටම මෙනෙහි කිරීම තමයි මේකට දෙන්න තියෙන ප්‍රායෝගික උපමානයි. පහු වුණොත් අනිවාර්යයෙන් මේක මම මාගේ කියන හැඟීමක ඇදී බැඳී ගන්න ගතිය තියෙනවා. ඒක නිසා මේ සුඛ වේදනා දුක්ඛ වේදනා වගේ යනකොට මෙනෙහි කිරීම ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු වශයෙන් තව විදිහට විස්තර කියනවා නම් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා වශයෙන් පිට වෙනකොට පිට වෙනවා වශයෙන් ස්වභාවික විය යුතු වගේම අරමුණ මතුවෙනවත් හා සමගම මෙනෙහි කිරීමේ අවශ්‍යතාවය මෙතෙන්දි පේනවා. පමා වුණොත් මේ එන සුඛයට බැඳීමත් එන දුක්ඛයට වෙන්වීමත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාගේ කායන කායනපසනාවල වේදනානුපසනාවට යනකොට පුරුදු පුහුණු කරගත්ත විපස්සනා පරිච්ඡයක් ගැම්ම අරගත්ත සතියක් ඒ කියන්නේ සුපතිත සතියක් තියෙනවා නම් යෝගාවචරයා ක්‍රම දෙකකින් ඒ කියන්නේ හරියට එන අරමුණ හරියටම ඒකේ නම කියලා මෙනෙහි කිරීම ඒ වගේම ඉස්සර පස්සර වෙන්න දෙන්නේ නැතුව වහාම මෙනෙහි කිරීමක් කරනවා නම් මේ වේදනාව පිළිබඳව පිට කෙනෙක් බලන්න ආසේ තරතෝ ක්‍රමයට බලන්න පුළුවන් මේක සම්බන්ධයෙන් වැඩ කරගෙන යනකොට කියලා දෙන උපමාවක් කියනවා නැත්නම් මේ භෞතික ලෝකයේ අත්දැකීමක් තියෙනවා අන්න ඒක ටිකක් කිට්ටු කරගන්න පුළුවන් මේ අදහස තේරුම් ගන්නවා නම් වෛද්‍යවරුන්ට ඒ වෛද්‍ය වෘත්තිය පුහුණු කරනකොට කියලා දෙනවලු කවදාකවත් ඒ Taman ප්‍රතිකර්ම කරන උපදෙස් දෙන ලෙඩාගේ රෝග ලක්ෂණත් එක්ක හෝ වේදනාවත් එක්ක Taman අඳුනගන්න යන්න එපයි කිය. අඳුනගත්තොත් ඒ අදහස ආවේග වලට පටලැවෙනවා. ඒ නිසා අපි වේදනා ඒ ලඩා බලන්නේ තමන්ගේ රෝගියෙක් වශයෙන් පමණයි. ඒ රෝගියා කියයි, ඒ රෝගියා විස්තර කරලා දෙයි වේදනාව. තමන් රෝගියා වෙනුවෙන් හැඟුම් ගන්න යන්න නරකයි. ඒකට කියනවා clinical detachment කියලා. අන්න ඔය වගේ තමන් තුළ පහළ වෙන වේදනාව විශේෂයෙන්ම සුඛ වේදනා වේවා දුක්ඛ වේදනා වේවා හඳුනා ගැනීමකින් තොරව මේක මගේ වේදනාවක් මේක හොඳේ නරකේ කියන්නේ නැතුව අනර ඩිටැච්මන්ට් එක එහෙම නැත්නම් ඒ දෙක අතර පොඩි හිදසක් පරතෝ සංකල්පයක් ඇති කරගන්න පුළුවන් නම් මේ වේදනාව කියන එක වේදයක් හුදු දැනුමක් නෑ බෑ කියන්න බැරි වර්තමාන මොහොතේම අස්පනා පිටම ලැබෙන දෙයක්. නමුත් මේ සංඥාවකින් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව ආත්ම සත්ව අදහසකින් තොරව බලන්න නම් පුදුමාකාර විදිහට අප්‍රමාදය ප්‍රමාණෝවි බැලීම අවශ්‍යයි. අර වෛද්‍යවරුන්ගේ අර රෝගියත් සමග රෝග ලක්ෂණ හෝ හැඟුම් අල්ලා ගන්න නැතුව තමගේ කරගන්න නැතුව ඉන්න ඕන නිසා වෛද්‍යවරුන් අතර තියෙනවායි කියනවා සම්ප්‍රදායක් තමන්ගේ කිට්ටුවන්ට ඥාතීන්ට තමන් බෙහෙත් කරන්න යන්නේ අදිශයක් වුණොත් ළඟ ඉන්න වෛද්‍යවරයාට තමයි බාර දෙන්නේ. මොකද ඒකට ඒ වෛද්‍යවරයාට පුළුවන් මේක සාමාන්‍ය කෙනෙක් වශයෙන් හිතලා කරන්න. Taman tamangeම ගෙදර කට්ටියට වෙදකම් කරන්න ගියාම ගාක් වෙලාවට ඒ අර ලෙඩාගේ හැඟුම් වෛද්‍යවරයාට ආසාදනය වෙනවා. ආසාදනය වෙච්ච ගමන් ඒ වෛද්‍ය වෘත්තියේ පවතින යුතු ඇවතුම් පැවතුම් නැතුව යනවා. ආන්නේ වගේ තමයි අපි මෙතුආකල් තමන් තමන්ගෙම ලෙඩාට වෙදකම් කරන වෛද්‍යවරයෙක් වාගේ තමයි වේදනාව දිහා බලලා තියෙන්නේ. මේ වේදනාවේ හැඟුම් වලට යට වෙලා. දැන් බුදුහාමුදුර අපිට යෝජනා කරනවා වෛද්‍ය වෘත්තිකයෙක් තමන් ළඟට එන රෝගියාගේ තියෙන වේදනා දිහා යම් ප්‍රමාණයකට තුරස්ත බලමක් ඇති කරන්න ආසේ. පරතෝ සංකල්පයෙන් බලන්න ආසේ බැලුවොත් තමන්ගේ වෛද්‍ය වෘත්තිය දැනුම නොපැකිලව යොදන්න පුළුවන්. හැඟුම් වලින් කලවම් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට වේදනාව දිහා බැලීම සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාසයේ දිහා රූප ධර්ම දිහා බලනවට වැඩිය ගැඹුරක් මේකේ තියෙනවා. ඒ වගේම ලොකු අභියෝගයක් මේකේ තියෙනවා. මොකද රූප ධර්ම විතරවත් පමා වෙන්නේ නැහැ. නාම ධර්ම ඉතාමත්ම වේගයෙන් හිත ආසාදනය කරනවා. හිත වහයලා ගන්නවා. හිත නතු කර ගන්නවා. ඒක නිසා වහාම මෙනෙහි කිරීම අවශ්‍යයි. මේක නිසාමයි අපි කායනුපස්සනාව මතක් කරගත්තා. මේ අටකථාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා ආන්නේ විදිහට වේදනාව વિશેයි වේදනාවක් වශයෙන් බලනවා. මගේ එකක් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ සත්ත්ව පුද්ගල සංඥාවකින් තොරව ඒ වගේම සුඛ දුක්ඛ වශයෙන් බලන්නේ නැතුව වේදනා වේදනා වශයෙන් බලනවනම් ඒක කර්මස්ථානයකුත් වෙනවා. ඒ වගේම සතිපට්ඨාන භාවනාවක් වෙනවා. මතු මත්තේ කරන්න හදන චිත්තානුපස්සනාවලට ධම්මානුපස්සනාවට හොඳ මඟ හෙලිකිරීමක් වෙනවා. ඒක නිසා කම්මට්ටානං චේව සතිපට්ඨාන භාවනංච හෝති කියලා සඳහන් කරලා ඒක කමඨහනක් කරගන්න අතරම මතුමත් ඒ කරන්න තියෙන භාවනාවට හොඳ අභියෝගයක් කරගන්න. ඒ කියන්නේ වේදනාව දිහා වර්ණ ගැනීමකින් තොරව වේදනාවක් දිහා හැඩ ගැනීමකින් තොරව වේදනාව ඇති සැටියෙන් දැකීමට උත්සාහ කරන්නයි බුදුහාමුදුරුවෝ මේ උපදේශය දෙන්නේ. ඒ වගේම තමයි මේ දුක් වේදනාවක් කියනකොට ඒ දුක් වේදනාව දිහා ස්වභාවයෙන්ම මේක නැති කිරීමේ අදහසෙන් තමයි අපි දුක් වේදනා දිහා බලන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට සුඛ වේදනා පිළිබඳ වාර්තා කරනවට වැඩිය ආධුනිකයන් විසින් දුක් වේදනා පිළිබඳ කමඨහන් වාර්තා කරනවා මම භාවනා කරනකොට මේ මේ දුක් වෙනවා. මේ මේ කරදරේවා පේන්නෙම යකෙක් ආවා, භූතෙක් ආවා, ප්‍රේතෙක් ආවා. ඒ මොකද අපේ හිතේම ඇඳිලා තියෙන වේදනාව කියනකොට මේක දුක්ඛමයි. ඒ දුක් වේදනා නොආයුතයි. දුක් වේදනාව ආවේ මොකක් හරි වැරද්දකට කියලා. ආනේ தত্ত্বය වෙන් කරගෙන දෙක විශේෂ පූර්ව නිගමනකින් තොරව වේදනා ස්වභාවයෙන් දකින්න නම් වේදනාව වේදයක් වින්දන විඳීමක් පමණයි හොඳ නරක දෙක නැතුව. ඒ අනුව බලනකොට වේදනාවේ ලක්ෂණයේ වශයෙන් පෙන්න දේවල් ඒක වැටහෙන ආකාරය ඒක අපිට කරන දේ වගේ දේවල් සුඛ දුක්ඛ වේදනා වලින් තොරව තේරුම් අරගෙන තිබීම වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ඔය අට කතාවල අභිධර්ම පොත්වල වේදනාව පෙන්වන්නේ අනුභවන ලක්ෂණ. අනුභව කරනවා කියලා කියන්නේ අපි <clears throat> හම්බ කරන දේ එදාට ගන්න වේල. අපි ඒක රස දැනගන්නවා මේ වෙලාවේදී. ඒ වගේ තමයි අපිට ඇහැට රූපයක් ඒ රූපය අනුව ඇති වෙන සුඛ දුක කියන දෙක බාහිර රූප වල තියෙන දෙයක් නෙවෙයි. ඒ රූපය ඇහැට වැදීම නිසා අපේ අභ්‍යන්තරයේ ඇති වෙන දෙයක්. අන්න ඒ ඒක හොඳ බව හෝ නරක බව විඳීම පටන් ගන්න චිත්ත වීජයේ උන වේදනා චෛතසිකයට ආපු තැන තමයි. ඊට ඉස්සෙල්ලා රූපේකුත්, පෙනෙන ඇහැකුත්, ඒකට යොමු වෙච්ච හිතකුත් කියන කාරණා තුන තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඒ එක චිත්තක්ෂණයක් ඇවිල්ලා රූපයක් ආවත් අපේ හිතට පේන්නේ නැහැ. චිත්තක්ෂණ දෙක තුනක්වත් රූපේ දිගට තියෙන්න ඕනේ. ඒක දිගටම විවෘත වෙච්ච හැට වැදෙමින් තියෙන්න ඕනේ. හිත වෙන දේවල් විසෙහි අන්‍ය විහිත නොවි තියෙනවනම් අපි ඒකට ස්පර්ශය කියලා කියනවා. ස්පර්ශ අවස්ථාවේදී අපි අනුභවණය කරන්නේ රස බලන්නේ. ඒත් එක්කම චිත්තක්ෂණේ පස්සපච්චා වේදනා කියන තැනින් තමයි වේදනාව මත වෙනවත් එක්කම තමයි අපි මේක අනුභව කරන්නේ රස බලන්නේ. ඒක නිසා මෙතන තමයි භාවනාව යොදන්න පුළුවන් තැන. මේක ඉස්සෙල්ලා අපි කොච්චර සතුටුමත් වුණත් ඒක අල්ලන්න බෑ. ඒ නිසා ස්පර්ශය කියන අවස්ථාව භාවනාවට උපදෙස් දෙන්නේ. ස්පර්ශයක් ඇති වුණාට පස්සේ තමයි වේදනාව පහළ වෙන්නේ. අන්නේ වේදනාව පහළ වෙනකොටම ඒ විදිහේ එළඹ සිට සීය තියෙනවනම් යෝගාවචරයට පුළුවන් වෙනවා වේදනාව වර්ණ ගැන්වෙන්නේ නැතුව. සුඛ නිසා ආශා කරන්න, දුක්ඛ නිසා ප්‍රතික්ෂේප කිරීමකින් තොරව දැක දැනගන්න. මොකද මේ දෙක තමයි අපේ ජීවිතේ අපිට ප්‍රකාටව ප්‍රසිද්ධ උඟාක් වෙලාවට හම් වෙන්නේ මේ සැප දුක දෙක. ආනේ දෙකම අතරමැද බොහෝ විට අදුක්කම සුඛේ තියෙනවා අපිට ඒක බොහෝ විට අහු වෙන්නේ නැහැ. ඒක ආධුනිකයට අපි එච්චර බලපෑම් කරන්න යන්නෙත් නැහැ. ආධුනිකයට මතක් කරලා දෙන්නේ මේ සැපක් හෝ දුකක් පහළ වෙනකොට ඒකේ වාසයෙන්ම වේදනාවක් වශයෙන්ම දැක්කන්ට නම් මේකේ රස අනුභවණය එනකොටම දැනගන්න එකයි තියෙන්නේ. ඒක ආවානම් ඒ විශේෂ රස සම්භෝගය තමයි ඒකේ කෘත්‍යය. ඒකේ යෙදෙනවා. හොඳනම් බොහොම ප්‍රිය වෙලා ඒකේ සම්භෝග කරනවා. සම්භාෂණ කරනවා. ඒ වගේ නරකනම් තුරු කිරීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි මේ මට්ටමට හොඳ වශයෙන් නැවත නැවත ලං කර ගන්න හෝ දුක් වශයෙන් ඈත් කරන්න දඟලන්නේ නැතුව දඟලන එක අසත්‍යමත් හිතේ හැටි අමනසිකාරයේ තියෙන හිතේ හැටි ප්‍රමාද වෙන හිතේ හැටි අපි ඒක එහෙම වෙන්න දෙන්නේ නැතුව සුඛ වශයෙන් දුක් වශයෙන් අවබෝධ කරගන්න නම් අපි දැනගන්න ඕනේ සුඛ වේදනා වෙනකොට අපි එක තාලයකටයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතික්‍රියා කරන්නේ දුක් වේදනා වෙනකොට අපි එක තාලයකටයි ප්‍රතික්‍රියා කරන්නේ ආනේවකින් තොරව දුක වේදනාවට දුක වේදනාවට සමාන සතියක් යොදවන්න නම් අපි දැනගන්න ඕනේ මේ වේදනාවේ තියෙනවා අපිව මත් කරගෙන ඒ අරමුණ නැවතත් බන්ධනය කරගන්න හෝ එහෙම නැත්නම් නරක දෙයක් නම් ඒක දුරු කිරීමට අපිව මෙහෙවන්න පුළුවන්. අපිව කෙලසන්න පුළුවන්. අපිව නතු කරගන්න පුළුවන් ගතියක්. එහෙම වෙන්නේ වේදනාව ඉතර වෙලා සතිය පහ වුණොත්. වේදනාවට වැඩි අපි ප්‍රමාද වුණොත්. අප්‍රමාදීව වේදනාව එනකොටම දැකගත්තා නම් ආනර විදිහට සතියට අපිව වේදනාවට අපිව නතු කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මේ විදිහට මේ වේදන සුඛ වේදනාව ආශා කරන ගතියකුත් දුක් වේදනාව එපා කරන ගතියකුත් අදුක්කම සුඛ වේදනාව නොදන්නා ගතියකුත් තිබුණට සරුවචන් වහන්සේ මේ සමුදේ සත්‍ය විස්තර කරනකොට ලෝකෙට අපි බැඳෙන එකම හේතුව පෙන්වන්නේ ආසාව විතරයි. තෘෂ්ණාව තමයි එකම හේතුව පෙන්වන්නේ. නමුත් අපිට මේක වේදනාවේ தত্ত্ব බලනකොට පේනවා සුඛ වේදනාව නම් තෘෂ්ණාව කියලා අපිට ඒක හිතා ගන්න පුළුවන්. දුක්ඛ වේදනාව නම් අපිට තියෙන ද්වේෂය. අදුක්කම සුඛ වේදනාව තියෙනවා නම් මෝහය. මේ ලෝභ දෝෂ මෝහ කියන තුනම හේතු වශයෙන් නොදක්වා මේ ලෝභය පමනක් දක්වන්න හේතු වෙච්ච එකත් මේ වේදනා චෛසිකත් එක්ක බලනකොට ටිකක් දිගහැර ගන්න පුළුවන් මූල ධර්ම වශයෙන්. ඒ මොකද අපි මේ නරක වේදනාව දුක්ඛ වේදනාවකට දුක්ඛ වේදනාවක් ප්‍රතික්ෂේප කරන්නේ අනිවාර්යයෙන්ම ඊට වඩා සුඛ වේදනාවක් පිළිබඳ ලෝභකම නිසායි. අපිට අද හම්බුනේ නරක පංගුව. අපිට හම්බුනේ පුංචි පංගුව. අපිට අද හම්බුනේ නොසිතපු බලාපොරොත්තු වෙච්ච නැති පංගුවක් නම් අපිට ඒක එපා වෙන්නේ අපි මේිට වැඩිය හොඳ දෙයක් ගැන මීට කලින් අහලා තිනවා බලාපොරොත්තු වෙලා තිනවා ඒක නොලැබීම නිසා. ඒක නිසා මෙතන ද්වේෂත් එන්නේ මේ මේට වඩා හොඳ දෙයක් විශේෂයත් ආ වූ ලෝභයක් වෙනුවෙන්මයි. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ මෙතන ඒ ලෝභයේම විකෘති ස්වරූපයක් එහෙම නැත්නම් විෂම ස්වරූපයක්. ඒ නිසා හැම වෙලාවෙදීම අපි සැප ආවත් දුක ආවත් හැම වෙලාවෙදීම සංසාරයේ විශේෂ බැඳීම. తත්‍ර తත්‍රා විනන්දනී කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් හමුනම් ඒකට බැඳෙන ගතිය. තිරිසන් ජීවිතයක් හමුනම් ඒකට බැඳෙන ගතිය. අපාගත සත්‍යයක් වුණනම් අපා ජීවිතයට බැඳෙන ගතිය. අතනාරින ගතිය මේ වේදනාවේ තමයි පටලවිලා සිද්ධ වෙන්නේ. අදුක්කම සුඛ වේදනාවට එනකොට මෝහේ ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒක වාර්තා කරන්න තේරෙන්නේ නැත්නම් අපි විඳින බව දන්නේ නැහැ. ඒක වින්දනය කරන්නේ නැහැ. ඒක අපිට මේ මඟ ඇරිලා යනවා. ඒ නිසා ඒකෙදී සඳහන් කරලා තියෙනවා මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට ඒක අන්ධකාරයක් වාගේ අපට ප්‍රකට නැහැ. දැන් අපි දන්නවා ආලෝකයේ වර්ණ හතක් තියෙනවා. ඒව ප්‍රකාශිතයි. නමුත් ඒ වර්ණ වලට ඉස්සරහින් සහ පස්සෙන් තියෙනවා තවත් තරංග වර්ගයක්. ඒව අපිට තේරෙන්නේ නැහැ. නමුත් එක්ස්රේ වලට අහු වෙනවා. එනතම් වවුලට අහු වෙනවා. ඒ නිසා අපි අද වැඩ ආරම්භ තියනවා රේඩාර වලට වැඩ ගන්නවා එක්ස්රේ වලට වැඩ ගන්නවා තියෙනවා. නමුත් ඇස් එකට පේන්නේ ආන්නේ වගේ තමයි පේන කොටහ ප්‍රකාශිත කොටහ තමයි සුඛ දුක වශයෙන් බෙදලා තියෙන්නේ. නොපෙනෙන හරියක් තියෙනවා හුඟක් වෙලාට තියෙන. ඒක ඒක තියෙන්නේ අදුක්කම සුඛ වශයෙන්. ඒක දුද්දීපන දක්වන අමාරුයි කියනවා. ඒක අන්ධකාරාව අවිභූතා. විභූත නැහැ. ප්‍රකට නැහැ. අන්ධකාරයක් වාගේ. ඒක නිසා අදුක්කම සුඛ දෙක නැති තැනට આવොත් සමා වෙන්න සුඛ දුක්ඛ දෙක නැති තැනට තම આવොත් විතරක් සමහර විටක අපේ හිත අඳුනගන්නේ මෙන්න මේක තමයි සැප දුක දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාව. යම්ම වෙලාවක අපේ හිතේ සැපක් හෝ දුකක් තියෙන තාක්කල් ඒ කියන්නේ අදුක්කම සුඛයට ඉඩකුත් නැහැ අඳුරගන්න විදියකුත් නැහැ. ඒ වගේම තමයි සාත අසාත බව. එහි සැපයේ සුඛ වේදනාව ඇති මිහිරියාවත් දුක් වේදනාව ඇති අමිහිරියාවක් කියන මේ මිහිරි අමිහිරිකන් හිත විඳවන තාක්කල් කවදාකවත් අපට මධ්‍යස්ථ වේදනාව දැක ගන්න බෑ. ඒ නිසා මේ පෘථග්ජන ලෝකයේ භෞතික ලෝකයේ සැප හොයාගෙන එලවාගෙන යන ගමන ඒකාන්තයෙන්ම සත්‍යයෙන් අපි මෝහා කරවන සුළුයි. ඒ කියන්නේ වේදනා තුනක් තියෙනවා. ඒ තුنين දෙකක් පමණයි අපි අරන් තියෙන එකක් ප්‍රතික්ෂේප කරන එකක් ඉල්ලනවා. කාසියක් අරගෙන ඒක එක පැත්තක් විතරක් මට තිබේවා කියලා ඉල්ලනවා. කවදාකවත් හම්බෙන්නේ නැහැ කාසියක් ගත්තොත් දෙපැත්ත වගේ. නමුත් මේ දෙක අතර මැද කාසිය ඝනකම කියලා එකක් තියෙනවා. ඒ ඝනකම වගේ තමයි මෙතන මැද තියෙන අදුක්කම සුඛ වේදනා. ඒ නිසා අපිට කවදා හෝ සුඛ දුක්ඛ වේදනා ගන්න අනුභවන ලක්ෂණ වශයෙන් එහෙම නැත්නම් විශේෂරත සම්භෝග කිරීම වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් මේ අනුභවනයක් රසවිඳීමක් අදුක්කම සුඛේ නැහැ. සම්භෝග කරන්න බෑ ඒ නිසා. අපි ඒක අන්ධකාරය ඉන්නවා අපිට නොදැනෙන පෙන්න තැනකට යනවා. නිසා සැප දුක වශයෙන් ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් වැඩි වේලාවක් අපි ඉන්නේ මේ අදුක්කම සුඛේ වැඩ හරිය ගොඩක් තියෙන මේකේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා යම් ආකාරයකට මේ සැපත් දෙකක් නැති මිහිරි අමිහිරි දෙක නැති තැනට යන්ට අන්න ඕක තමයි තාමත්ම සූක්ෂම ආනාපානට හිත තියලා ආනාපාන ක්‍රමයෙන් ගෙවි ගෙවි යනකොට ඔන්න ඔතෙන් තමයි එන්නේ. පටන් ගන්නකොට ආනාපානේ ගොරෝසු ගති පේනවා. ඇතුල් වීම ගොරෝසුවට පේනවා. පිටවීම ගොරෝසුවට පේනවා. එතකොට අපිට සැපයකුත් පහළ වෙනවා හරිය. අද නම් ආනාපානේ හරි සද්ද නැහැ, වේදනා නැහැ, හිතුවිලි නැහැ කියලා ආනාපාන වෙන සැප වේදනා ඉන්න පුළුවන්. නමුත් ටික වේලාවක් මේ ඒකලස හරිනම් දිගින් දිගට දිගින් දිගට ඒ වාගේ තියෙන තද ගති, බුරුල් ගති ආදි වශයෙන් ඇති ස්වභාවික ලක්ෂණ ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒ මිහිරි බවක් හෝ අමිහිරි බවක් සැපක් හෝ දුකක් නැති පාළු තැනකට අපි නතු වෙනවා. අපි තල්ලු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සරුවචනන්සේ දීලා තියෙන්නේ මේ සැප පෙන ගන්න දැක ගන්න පුළුවන් දුක දැන ගන්න පුළුවන් ගොරෝසු තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් සිවුම් වේගන යන අරමුණක් අල්ලලා දුන්නාට පස්සේ යෝගාවචරයා දැන හෝ නොදැන අරමුණේ බොහෝ වේලා ඉන්නකොට සැප දුක් දෙක ගෙවම් කරගෙන හිමීට එයා දුක්කම සුඛයට ලං වෙනවා. නමුත් මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. මේක අප්‍රකාශිත දෙයක්, අවිභූත දෙයක්. ඉතින් ඒ නිසා අපිට මේක පෙන්ලා දෙන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂය නෙවෙයි. මේ වගේ වෙලාවට කියලා දෙන්න තියෙන්නේ ණය ක්‍රමයට. ණය ක්‍රමය කියලා කියන්නේ ඒක එහෙමනම් මේක මෙහෙම ඇත්තට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන වගේ තර්කානුකූලව ණය ග්‍රහය ක්‍රමයට කියලා දෙන්න පුළුවන්. ඒකේ අටුවාව හොඳ ලස්සන නිදර්ශනයක් ගෙන හරපානවා. ඒකෙදී කියනවා දුවගෙන ආපු මුවේ ගල් කලාවක් උඩින් ගියා නම් ආපු ලකුණුත් තියෙනවා නම් එහා පැත්තෙන් පැනපු ලකුණුත් තියෙනවා නම් මැද කොටහේ කුර ලකුණු නැති වුණාට අනිවාර්යයෙන්ම මස්සද්ද පව දැනගන්නවා මේ මුවා මෙතන හරහා ගිහිල්ලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් මෙතනින් ඇවිල්ලා එහා පැත්තට යන්න බෑ. ඒ නිසා කියන්නේ මේකට මීගපත වළංජන ක්‍රමය කියලා. මුවාගේ පද අනුව ගමන් කරනකොට පේන ක්‍රමය වගේ. ඒක නිසා යම් වෙලාවක ආනාපානෙ හොඳට තුනී වෙලා ඒ අනුව අපට මේ අදුක්කම සුඛ වේදනාව කිට්ටු වේගෙන එනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි මැරිලත් නැත්තම් අපිට නිින්ද ගිහිල්ලත් නැත්තම් ක්ලාන්ත වෙලත් නැත්තම් ආනාපානෙ නතර වෙන්න බෑ. ඒතන තියෙනවා අහුවෙන්නේ එතන තියෙනවා ඒක දැනගන්න තරම් හිත තරම සූක්ෂම වෙලා නැහැ. ඒක නිසා මෙතන තියෙනවා කියන සංඥාවෙන්, හැකි සංඥාවෙන්, ආස්තිකත්වයෙන් උගාක් වෙලා බලන්න හිටියොත්. මොකද්ද බලනිනවා කියලා කියන්නේ? ඒ වෙනුවට පේන සද්ද දිගේ හිත යන්න දෙන්න එපා. ඒ වෙනුවට පහළ වෙන හේතුවිලි දිගේ හිත යන්න දෙන්න එපා. සැක උපදවන්න එපා. වික්ෂිප්ත ඇති කරගන්න නැතුව මේක තමයි දන්නා තැන සිට නොදන්නා තැනට යන ක්‍රමේ මේක තමයි සුඛ වේදනා දුක් වේදනා ගෙවම් කරමින් ලබන අදුක්කම සුඛ වේදනාව මේක තමයි සාතාසාත ප්‍රතිපක්ඛ කිරීම වශයෙන් මිහිරි අමිහිරිකම දෙකම ප්‍රතික්ෂේප කිරීම වශයෙන් මේ දුද්දසන වූ දක්වන්න බැරි වූ අවිභූත වූ විසින් තමා විසින් ප්‍රකට නොවන්නා වූ අදුක්කම සුඛ වේදනාව කිය අපි යම් කිසි උපකල්පනයක් කරගන්නවා උපකල්පනයක් කරගෙන මේකෙම ඉඳනනම් ඉතින් අර ණය ක්‍රමයේ පොඩ්ඩක් අල්ලතු තේරුම් අරගෙන තියෙන්න ඕන. මොකද උපේක්ෂා වේදනාව කවදාකවත් මේ බුදු වෙන්න ඉන්න බුද්ධහාමුදුරයන් වහන්සේ නමක් හැර වෙන්න කවමදාකවත් පෘථග්ජනෙක් අගේ කරන්නේ නැහැ. අගේ කරන්න අහුවෙන්නේ නැහැ ඒක. නමුත් බුදුහාමුදුරෝ දීලා තියෙන මේ භාවනා ක්‍රමය අනුව ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට අපි මේ වැටෙන්නේ අදුක්කම සුඛ වේදනාවට තමයි. ආන්නේ මිගපද වරංජන ක්‍රමයේ හැටියට ණය ක්‍රමයට පුරුදු කරගෙන ගිහිලා කවදා හෝ ඒ වගේ හොඳට අරමුණ සිවුම් වෙලා තියෙද්දි හිත සතිය කැඩිලා නැහැ සමාධිය කැඩිලා නැහැ නීවරණයන්ගෙන් යටපත් වෙලා නැතුව ඒකට සාදර වෙච්ච දවසේ එහෙම නැත්නම් සාදර වෙනවා කියලා කියන්නේ ලෝභ කරනවා කියන එක නෙවෙයි මේක වැරදිල්ලක් නෙවෙයි මේ මම සාත අසාත භාවයේ ඉක්මවලා සැප දුක් එක්කෝල මේ අදුක්කම සුඛයට ලං වෙන්නේ කියන හැඟීමෙන් බලාමින්ද ධර්මට යෝගාවචරය මෝරණ දවස එනකොට ඒ යෝගාවචරයට මේ කාම ලෝකේ ඉක්මවන්න පුළුවන් එන්ත රූප ධානයකට හෝ විපස්සනාවට යන්න සුදුසුකම් ලැබෙනවා එහෙම නැතු මේ වේදනාව વિશેයි හැමදාම සැපයලවන පෘථක්තන අදහසින් හෝ හැමදාම දුකත් එක්ක ගැටෙන මේ ද්වේෂය නිසා හෝ කටයුතු කරන කෙනාට අදුක්කම සුඛය අවිෂයයි නොගැලපෙන දෙයක් වෙනවා ඒ තරම් සියුම් නැති තත්යකටපත් වෙනවා. නමුත් විශේෂ තත්ත්වයටපත් වෙන දැයන තත්ත්වයටපත් වෙන්න වෙන මොනම බෙහෙතක්වත් ආදිරි ගැන්විල්ලක්වත් ප්‍රාර්ථනාවක්වත් මොනම දෙයක්වත් නැහැ. මේ විදිහට අහන්න බ වෙනවා. අහලා හිතට වද්ද ගන්න බ වෙනවා. ඒකයි මේ ණය ක්‍රමේ නැත්තම් මේ අනුමාන ඥානයේ තියෙන වටිනාකමක් මේ දෙන්නට හදාගන්න. ඒ පෙන්වන ගතිය දැනගෙන අනිත් දවසෙත් භාවනා කළ හරියට ඒ අදුක්කම සුඛ වේදනාට ගියා නම් අන්න එතන සරුවචනාංශය පෙන්වන මන්තිම ප්‍රතිපදාව. වැදමාවත මේක වෙන්න ඇති අපේ මට්ටමට අපිට තේරෙන මට්ටමට මේක තමයි මැදමාවත. සැප අල්ලන්නෙත් නෑ දුක අල්ලන්නෙත් නෑ. සැප ඇල්ලුවා නම් මොකද වෙන්නේ? එතකොට අපි කාමසුකල්ලි ආනුභවයට වැටෙනවා වෙන්නේ. දුක ඇල්ලුවා නම් අත්ති කිලමට ආනියෝගට වැටෙනවා වෙනවා. අත්ති කිලමට ආනියෝගට වැටිච්චාම බුදුහාමුදුරුවෝ කියලා කියනවා දුක්ඛෝ අනරියෝ. ඒක හැමදාම දුක ඉලවෙන ආර්යයන් වහන්සේලා විසින් කරු කරන දෙයක්. සැක සුඛ වේදනාවට ආවනම් සුඛ වේදනාවට. ඒකට කියලා කියනවා පෝතු ගම්මෝ පෝතු උජ්ජනිකෝ. හීනෝ ගම්මෝ පෝතේ බොහොම හීන දෙයක් ත්‍රිසුණු පවාගේ කරන දෙයක්. ගම්මෝ කියලා කියන්නේ ග්‍රාම්‍ය දෙයක්. පොතුජණිකෝ කියන පෘථග්ජනයන් විසින් සේවනය කරන දෙයක්. ওই දෙකෙන් එකකට හෝ බැඳුනොත් අනිවාර්යයෙන්ම අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් හැලිලා. මෙතනදී කියන්න තියෙන ආනාපානෙන් ගිලීලා. අපි ආනාපාන නිසා ඇතිවෙන සැප වේදනාවක් නිසා හෝ නැත්නම් ආනාපාන කරගෙන ඉන්නකොට ඇතිවෙච්ච හිතවිල්ලකට හිත නරක කරගෙන වේදනාවට හිත නරක කරගෙන සද්දයකට හිත නරක කරගෙන එහෙම වුණා නම් අපිට පැහැදිලිවම දැනගන්න ආනාපානෙන් ගිලීලා ආනාපානෙ ඉන්නව නම් අපිට ඒ විදිහට නරකක් හෝ හොඳක් නැහැ. සාතා සාත භාවයක් නැහැ. සැපක් දුකක් නැහැ. අපි ආනාපානෙ ඉන්නවා. නමුත් ඒක හිමීට හිමීට හිමීට යනකොට ආනාපානය තුලින්ම මතුවෙන මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට අපිට කිය හැකි සැපක් නැති දුකක් නැති මධ්‍යම ප්‍රතිපදාව. ඒක ගැන කියනකොට සර්වචන දේශනා කරන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. තථාගතේන අභිසම්බුද්ධා. චක්කුකරණී, ඥානකරණී, උපසමාය අභිඥාය සම්බෝධාය සංවත්තති මෙන්න මේක තමයි චක්කු කරන ගතිය තියෙන්නේ ඇස් කරන ගතිය ඥාන කරන ගතිය මේ තුලමයි අදුක්කම සුඛ වේදනාවේමයි ඉදිරියට එන්න තියෙන විපස්සනා ඥාන තියෙන්නේ අභිසමාය මේකමයි අභිසමයට හේතු වෙන්නේ ඒ වගේම නිබ්බානාය යම් වෙලාවක මේකට කලබල වෙලා මේ මොකද වුනේ කියලා අපිට සැකයක් පහළ වුණා නම් ඒක නීවරණයක් කරනවා. ඒකට කියනවා අචක්කු කරනෝ, අන්ධ කරනෝ, අනිබ්බාණ සාපත්තනිකෝ. ඒ නිවන මේ නීවරණ නිසා අපි අන්ධකාර භාවයකට වැටෙනවා. ඇස් නැති පුද්ගලෙක් කතරපත් වෙනවා. අපි නිවනෙන් ඈත් වෙනවා. සම්බෝධහය අපිට නැතුව යනවා. ඒක නිසා මෙතෙන්දී භාවනාව හරි ගියත් වෙන විදිහට කියන ආනාපානයේ සියුම් උනත් එතනදී මේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන වටිනාකම දන්නේ නැත්තම් ඒක සඳහා අපි දෙන තෑග්ග බාර ගන්න කැමති නැත්තම් ඉතින් ආයෙත් කරකොල වැටෙනවා එක්ක අපට හෝ දුකට. අපි තද බල දඬුවමක් කරන්නේ නැහැ එතන. නමුත් ආපහු පන්තියෙන් පෙළෙනවා ආය අවුරුද්දක් ඉන්න ඕන හිටපුවන් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් බණ අහලා මේ ඉතිසල දහස්වර වරද්දලා කවදා හෝ මේ එන වෙලාවේදී මම මේ සැපත් නැති දුකත් නැති නැත්නම් සුඛා දුක් සුඛ දුක්ඛ තියෙන දෙකම අප අපගම්ම අතහැරලා සාතා සාතං පටිපක්ඛ මිහිරි අමිහිරි බව ප්‍රතික්ෂේප කරලා ඒ දෙක අතර මැද මේ අදුක්කම සුඛ වේදනාවට යහ ගන්න පුළුවන් නම් යහනේ ඒක නෙවෙයි ඇත්තටම ප්‍රශ්නේ මෙතන ඉන්න හුඟ දෙනෙක් මේක අත්දකලා තියෙනවා නමුත් හැම වෙලාවෙම එතෙන් යනකොට ගැහෙනවා එතෙන් යනකොට වේගුලනවා එතෙන් යනකොට සැක කරනවා දැන් මම මොකද කරන්නේ කියලා අර ගඟේ ගහගෙන යන මනුස්සයා පිටුරු ගහේ හරි එල්ලනවා වගේ එක්කෝ හිතවිල්ලකට බය වෙලා එක්කෝ සද්දයක් අල්ලගෙන එක්කෝ වේදනාවක් අල්ලගෙන අර කෙරෙමින් පවතින ආනාපානේ පාවා දීලා ඊගාවට තියෙන ගොරෝසු දෙක හිත අල්ලනවා ඕන ගිනි අඟුරක් වෙච්චාවයි කියන. ඉතින් ඒකට වෙන්නේ නීවරණයකට අපි පෝර දාන්නේ. එතකොට ඒක අචක්කු කරන වෙනවා. ඇස් නැති කෙනෙක් බාරපත් වෙනවා. අන්ධකාරණ භාවයකටපත් වෙනවා. අනිබ්බාන සංවත්තනික වෙනවා. ආන්න මෙතනදී ඒ නිසා අවශ්‍ය කළා කියන්නේ මේ ධර්මය දැන ගැනීම පමණයි. මොකද භාවනාවේ දැන් යන කේවනටත් සිද්ධ වෙලා තියෙන්නේ. ආනේ නිසා යෝගාවචරය මේ බණ භාවනා කරනකොට හරියට විපස්සනාට දාලා ධර්ම කොටස් පිරිසුදු කරලා තියාගත්තේ නැත්නම් හැමදාම එක තැනකට කරකැවෙනවා අර බල්ලෙක් තමන්ගේ වලිගය අපා ගන්න කරකැවෙනවා. ඊගොඩට කරකැවෙනවා. ඒක පෙන්නන්නේ මහා මේරු පර්වතේ වටේ ඉන්නලු කාල සර්පයා කියලා එකේ. ඒ කාල සර්පයා වටේට ඉතිච්චහම ඌට උගෙම වලිගේ පේනවලු පොඩ්ඩක් ඉස්සරහින්. මොකද මහා මේරු පර්වතයේ පාදයට වැඩිය පොඩ්ඩක් කොටයිලු කාල සර්පයා. ඉතින් කාල සර්පයාට තමන්ගේම වලිගේ අල්ලගන්න එල්ලෝනවලු. ඔන්නම තමයි සංසාර චක්‍ර කියන්නේ. ඒක නිසා මේ වේදනා තුන එනකොට අපි වමට සිග්නල් දාලා දකුණට කැපිල්ලක් කරන්න බෑ මෙතන. කැපුවොත් එක්ක සැප එක්ක දුක ඔය දෙකේ තමයි කරකැවෙන්නේ. අපි දැනගන්න වෙනවා මේ දෙකේ කියලා සාර්ථක භාව වෙනකොට අදුක්කම සුඛ වේදනා පිළිබඳ යම් ආකාරයක සේයාවක් අපිට එන්න පටන් ගන්නවා. ආනේක එනකොට අපි දන්නවනම් මෙන්න මේකයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා සරුවත් යනසෙ පෙන්වුවේ. වචනේ පරිසමාප්තාර්ථය නෙවෙයි මෙතෙන්ටි ගන්න තියෙන අර්ථය. මොකද සුඛ වේදනාව අත්කිලමතාණුවට යනවා. දුක්ඛ වේදනාව කාමසුකල්ලි සුඛ වේදනාව කාමසුකල්ලි කාණියෝගයට යනවා. දුක්ඛ වේදනාව ප්‍රමණක් අත්කිලමතාණියෝගයට යනවා. දෙක අතර මැදි යන්න අන්න ඔය සඳහා යන ගමන තමයි ඔය ධාමත්ම ලස්සනට මේ සලායතන විභංග සූත්‍රයේ දක්වන්නේ ඒකේ පෙන්වන විදිහට එකල දඹදිව පැවතිච්ච ක්‍රමත් එක්ක සරුවචනසේ පුදුමාකාර දත් 32 මැද දිව බේරිලා තියෙනවා මේ වේදනානුපස්සනාවෙන් අපි ඉදිරියට ගෙන යන ක්‍රමය බොහෝමත්ම සාර්ථකව පෙන්වනවා. උන්වහන්සේ පැහැදිලිවම පෙන්වනවා මේ දුක දුකෙන්ම ප්‍රතිස්ථාපනය කරතයි. සැප සැපෙන්ම ප්‍රතිස්ථාපනය කරතයි. ඒ වගේට ඉන්දියාවේ තිබුණේ අනිවාර්යයෙන්ම සැප දුකෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඒක තමයි දෘඪ ප්‍රතිපදාව. ඒක තමයි දැඩි මහානකම. එහෙම නැත්නම් දැඩි තපස. ඉතින් එහෙම කරන අයට විශාල සැලකිල්ලක් කරලා තියෙනවා. මේ ලෝක ප්‍රතිපදා කියලා දෘඪ ප්‍රතිපatti, රූක්ෂ ප්‍රතිපatti.